ඊළඟ ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ අර මරණාසන්න මොහොතේ ධානවලින් නොපිරිහි කියනකොට ඒ වෙලාවේ මේ පංච නීවරණ යටපත් වීමක් වෙලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ එමද? ඔව් දැන් පංච නීවරණ යටපත් වීමක් ඒ වෙලාවේ ඒ කියන්නේ මරණාසන්න චිත්ත වීතිය ඇති වෙන මොහොතේ ඒ ඒ තනත්තාට නීවරණ ධර්ම තිබුණොත් අර ගන්න අරමුණ අකුසල පැත්තට යන්න පුළුවන්නේ. ඒ නිසා ඒ වෙලාවේ යම් නීවරණයන්ගේ යටපත් වීමක් තිබිය යුතුයි. එහෙම තියෙනකොට තමයි ඒතනත්තාට අර ධාන ආරම්මණය තුලින් අර ධාන කුසලය මතු කරන්න පුළුවන්. ඒකනේ පිරිහිලා නැහැ කියලා කියන්නේ. ඒතකොට නිවරණ යම් යම් අවස්ථාවලදී මතු වුණා වුණත් ධානය මතු කරගන්න පුළුවන් හොඳට ප්‍රගුණ කරපු කෙනෙකුට. නමුත් දැන් මරණාසන්න අවස්ථාව කියන්නේ මෙහෙම මනසත් එක්ක සටන් කර කර ඉන්න පුළුවන් වෙලාවක් නෙමෙයිනේ. ඒතකොට ඒ වෙලාවේ ඒ තනත්තාගේ මනස ඒ මට්ටමට සැකසුනොත් තමයි අර ආරම්මණය මේ ධාන ආරමුණ පහසුවෙන් අරගෙන ධාන කුසලය මතු කරගන්න පුළුවන්. පැහැදිලි පැහැදිලි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි